මුවන් පැලස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ආ දැන් ඇති බුරම්පේ හ්ම් හ්ම් හ්ම් ආහා එන්ට ගේට්ටුවෙන් ඇතුළට මේ ලොකු කෝ අපේ ආරච්චිල අර දිගා මඩුල්ලේ ලන්දාරියාගේ කාර් එකේ නැගලා නුවර යනවා කියලා ගියාලු. දැන් එනවා ඇති. හ්ම්. ඒ ලන්දාරියාට ආරච්චිල බිසෝ ගැන තීරණය කරලා එයා කාර්මේ පැත්තට එන්නේ. ඈ ගිය සුමානෙත් ඇවිත් කාර් එක කඩාගෙන මුදියන්සේක සුවාරිස්ගේ අර ගෑරේජ් එව්වායකට දාලා හදවලා දුන්නයි කිව්වා. හැබැයි ඒකේ සල්ලි නොදී ගියයි කියලා කිව්වා. අනේ කවුද කිව්වේ වෙත මාමට? මුදියන්සේමයි <laughs> කිව්වේ. හැබැයි මුදියා නම් කැමති නෑ වගේ ඊළඳාරියාට. ඇයි අකමැති දන්නවද? හ්ම්. බිසෝව මුදියාගේ පුතාට බැඳගන්න බැරි වෙයි කියලයි බය. හරි හරි. මුදියා මොන ගැටයක් හරි ගහලා ඒ ඉලන්දාරියාගේ හිත කඩයි. නෑ ඒකට කාරි නෑ. හැබැයි මුදියාගේ පුතාට නම් බිසෝව බැඳගන්න මං ඉඩ දෙන්නේ නෑ කීයට ගියත් මාමේ. ඒ කියන්නේ නාමෙල්ට බිසෝව. ඔන්න ඒක තමයි ඊළඟට ඇවිලෙන්න තියෙන මහා ගින්න. ඔව්. අපේ ආරච්චිලා එහෙන් දිගාමඩුල්ලේ මනමාලයට ආවඩනවා. මුදියා මෙහෙන් සිරිමල්ල පූට්ටු කරන්ට වලි ගන්නවා. <laughs> හැබැයි ඉතින් මුදියා කැමති නෑ. විසෝත ලැබෙන මේ ඉඩම් කන්දරාවයි. තාන්න මාන්නයි. කාසි මල්ලුයි පිට කාටවත් දෑවැද්දට යනවට. ඒ සේරම තමන්ගේ මල්ල. ආන්න ආන්න ඒකයි මුදියාගේ තණ්හාව. නැතුව මේ බිසෝට ඇති ආදර කැක්කුමකට නෙවෙයි. ඔය පතල ඇවිල්ලා ගැන හිතනකොට ලොකු මට මතක් වෙනවා අර ඈත මේ මුවන් පැලැස්සේ හිටිය ගුරුහාමිගේ කිරි අම්මගේ එකම දුව ගැන. ඔය ඔය කියන්නේ අර බිනරමලීද මේ බිනරි බිනරි ආ බිනරි බිනරි බිනරි මේ පැලැස්සේ හිටිය බොහොම ලස්සන ඒ වගේම බොහොම හොඳ ගතිගුණ තිබිච්ච දැරිවියක් හරියට මේ මේ බිසෝ වගේම හොඳ ගෑනු ළමයි ඒ කෙල්ල පෙළවාක ගන්ට සුදු බණ්ඩ කියන ආදයා බලා හිටියා තව මට මතකයි මට මතකයි ඔය සංගෙදිය. ඒ සුදු බණ්ඩට පස්සේ මේ ආයතර රෙදි වෙලඳාමේ ආපු ඉලන්දාරියෙක් ඒ බිනරි පෙළව හට ගන්නට ඉන්නකොට තමයි මුවන් පැලැස්සෙම හිටියේ ඔය වයස මෝරපු මහ දඩබ්බර දඩයකාරයෙක් වෙදිකාරය. ඔව්. වෙදිකාරයා මැද්දට පැනලා ඒ පළහිලව්ව කඩා කප්පා කරන්ද ගිහින් අන්තිමේ සින්නෝ කියන ඒ රෙදි වෙලෙන්ද මැරුම් කෑවනේ. අනේ දෙයනේ වගේ දෙයන්නම් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා කියලා මං උදේ අවහ කන්න ලව් කරනවා. නමුත් මොනවද මම මේ පටලැවිල්ල බේරන්ට කරන්න ඕනේ වේද මාමා ඈ ආ මම මේක ඉහතදී කිව්වා ඔය පුරස්නේ විසඳන්න තියෙන එකම ක්‍රමේ මොකද්ද කියලා වේද මාමා කියන්නේ ඔය බිසෝව නාමෙල්ට කරකාර බැඳගන්න ඉඩ දෙන්න කියලා නෝය නැතුව ඈ නැතුව කොහමද ඔය අවුල් ජාලේ निराවුල් කරන්නේ මං අහන්නේ නාමෙල් කීප සැරයක්ම මාර මුකෙන් කොහොම හරි බේරිලා. ඇයි බිසෝව හොයාගෙන මෙහාටම ආවේ ඈ? එතකොට බිසෝ ඇයි අර මගුල් කපුවෝ ඉදිරිපත් කරපු පරස්තාවල් සේරම එකයි කියලා අහක බැලුවේ. ඕවා එක එක්කෙනා යථාත්මවල ඉඳලා පතාගෙන ආපු බැඳීම් වල ඵල විපාක. නැත්නම් ප්‍රතිඵල හැටියටත් පිළිගන්න වෙනවා. ඉරනම ඉරනම ඒ ඉරනම විසඳන්ට කොහොමද අත දෙන්නේ කියන එකයි මට විසඳ ගන්න බැරි බුදුමාමේ. ඒ තරම් අසීරු වැඩක් ඒක. ඔව්. අසීරුයි කියන්න මන් දන්නවා. නමුත් මං අහන්නේ මේ මේ ලොකුගේ අකමැත්තක් නෑ නේද? නාමල් බෑන හැටියට පිළිගන්න. <laughs> ඇයි ඇයි ඔය ඔළුව කෑවුවේ? නෑ නෑ මගේ අකමැත්තක් නෑ. අනේ වෙද මාමා ඒත් මම බයයි. ඔය පරස්තාව කෙරෙන දාට අපේ ආරච්චිලා රීරියකෙක් වාගේ ආවේශ වෙලා මේ පැලැස්සේ තියෙන වස්තුව සේරෝම ගිනිපත් කරයි. ඒ විතරක් නෙවෙයි. එයාගේ දොස්තර කීවේ හිතට ලොකු වේදනා දැනෙන කිසිම දෙයක් කරන්ට එපා කියලයි. මතකයිනේ එක වංගියකුත් හෙරදේ වස්තුවට වෙච්ච දේ ඈ අර හාඩියට කියන පණ යන ලෙඩේ හැදුනා. ඉතින් මං කොහොමද කටක් කැරලා කියන්නේ විවාහ වෙයල්ලා කියලා. දැන් මේ පළහිලව හරිම ත්‍රිකෝණයක්. කියන්නේ තුන් මුල්ලක්. මෙහෙන් බිසෝටයි නාමෙල්ටයි එකිනෙකා නැතුව ජීවත් වෙන්න බැරි තරම්. අදහෙන් ආරච්චිලා අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතාට බිසෝ දෙන්න පොරොන්දු වෙලා. එතකොට තව පැත්තකින් මුදියන්සේ එයාගේ අර මේ කොළඹ ඉන්න සිරිමලාට බිසෝව බන්දලා දෙන්න මාන බලන. මං අහන්නේ තවත් කවුරුවත් ඉන්නවද? ඈ? ලාවකට මට හිතෙනවා මේ පලාතේ නොහිට බැලූ තෙක් මානෙට නොපෙනෙන ඒක නුවණකාරකමක් නෙවෙයි ලොකු. ජීවිතේ කියන්නේ ප්‍රශ්න වලින් පොඩි බැඳිච්ච ආකූල ව්‍යාකූල වෙච්ච සංකීර්ණ ප්‍රහේලිකාවක්. ඒකේ පැටලිලා තියෙන විවිධාකාර ප්‍රශ්න දුවලා හැංගිලා එහෙම නැත්තම් දිවිනහගෙන විසඳෙන්නේ නැහැ. ඒ පුරස්න හැම එකකටම හොඳ උත්තරයකුත් ඇති. ආන්න ඒ පිළිතුරු බොහොම ඉවසීමේ ඇහැට වැටිච්ච රොඩු දූවිලි ඉවත් කරනවටත් වඩා විමසිල්ලෙන් හොයාගන්න උත්සාහ කරන්න ඕනේ. නැතිනම් ඉතින් විනාසයි. ඔව්. මාමා ආන්න කවුද ලෙඩු දෙන්නෙක් ආවා වගේ මම දැක්කා. අර අර අර අර ආ ඔව් ඔව් ඔව් ලෙඩු දෙන්න තමයි එන්නේ. බිසෝයි නාමෙලුයි දෙන්න. ආ නේ බිසෝයි නාමෙලුයි කොහෙද ගියේ? මම මේ කොල කැඳ හදාගෙන ආවා සේරෝටමත් එක්කලා බොන්ට දෙන්න. <laughs> වෙදසිය කීවා නාමෙල්ව ටිකක් ඇවිද්දවන්ට කියලා. මියා තනියම යන්න බයින්ද මාජ්ජිය අම්මා. නෑ නෑ නෑ මං බය නෑ. බිසෝයි බය වෙන්නේ මං වැටේ කියලා. දැන් පුළුවන් ද ඇවිදින්ට නාමෙල් ඈ? මේ වෙද 100ට බුදු බව අත්වෙන්න මට දැන් ඇවිදින්ට විතරක් නෙවෙයි දුවන්ටත් පුළුවන් ලොකු මැනිකේ. දුවලා කඩා ගන්නට කකුල් දෙකම. <laughs> මම පංගුවත්ෙන් වලදී අල්ලගෙන යවිස්සේ. ආ ආ ආ එමනම් ඔය තුන් දෙනා ඔහොම කතා කර කර ඉන්නකෝ මම මගේ අර මේ මාලිගා තැන්නේ ඉඩමට හිටෝපු මේ ඉනිවට බලන්ට යනවා. අප මේ වෙදසි ඒ ඉනිවට බලන්ට යන්න මාත් එනවා. ඕම ඉන්න පොඩ්ඩක්. මේ කොල කැල්ල දිනකට දෙන්නම. ඔව් ඔව්. ආතේ පොල්ලෝ වල් කැඳ බොන්න. හ්ම් හ්ම් යන්නා මේ අපි. අර පේනවා ධම්මා. නාමෙල් ඇවිදින හැටි. හ්ම්. ඇදේටයි ඇවිදින්නේ. හා මට බය නාමෙල් වැටුනොත් ආයි ඔත්පල වෙයි කියලා අම්මා. අම්මා ඇයි කල්පනා කරන්නේ? මොනෝ ගැනද කල්පනා කරන්නේ? ලිසෝ මට 17 දේවල් තියෙනවා කල්පනා කරන්න. දැන් වැරදිලාවත් අප්පච්චි අර දිගමඩුල්ලේ ලන්දාරියා එක්ක මේ පැත්තට ආවෝ. නාමල් දැකලා ආවේස වෙයි. යකෙක් වගේ. අම්මා අප්පච්චිට නොපෙනී හැමදාම හැංගිලා ඉන්න පුළුවන් ද නාමල්ට. මොන වැරද්දක් කරද මේ මිනිස්සු හැංගිලා ඉන්නේ? අප්පච්චිට මතක නැද්ද? නාමල් රෑ දවල් නොබලා අවුරුදු ගණනාවක් මහන්සි වෙලා වැඩ කරලා සොයලා දීපු සල්ලි කන්දරාව. ඒක හැබැයි අම්මට මතක නැද්ද අම්මා අප්පච්චිට heart attack හැදුනම කවුද ළඟ ඉඳගෙන රෑ දවල් දෙකේ අප්පච්චිව රැක බලාගත්තේ. ඉස්පිරිතාලේ හිටිය දොස්තරලා හිතුවේ නාමෙල් අප්පච්චිගේ පුතෙක් කියලා. පංගුවක් දාරෑ ඉලි වෙනකල්ම අප්පච්චිගේ ඇඳ ළඟ හිටගෙන බලා හිටියා. සාත්තු කර කර. ඔව් දුවේ ඔව්. ඒ සේරෝම මට මතකයි. ඒ සේරෝම දේ අර එක හතුරෙක්ගේ නරක දුෂ්ට වචන වලින් මකලා දාලා අපච්චි මිනිහාගේ පැත්තට හරවගත්තා. ඒ මිනිහා දැන් ආමෙල්ල තිත්ත කරලා පහත් කරලා අර නිදානේ වරකම් කෙරුවයි කියලා බැට දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඈ මොනවද බලාපොරොත්තු වෙන්නේ මං අහන්නේ. මාව මේ මිනිහාගේ අර වල්මත් වෙච්ච සිරිමල්ට බඳලා දීලා මේ අපේ දේපොළ අල්ලගන්ටයි ඊ සේත් මහතුරුකම කෙරුවේ. බඳලා දෙයි දවසක මගේ මලමිනිය. බිසෝ දන්නවද වැඩ? ඇයි අම්මා? අර දිසා මඩුල්ලේ ගැටයා මුවන් පැලැස්ස පුරාම අපච්චිව හොයා ගන්ට දැඟලුවලු. මිනිහාගේ කාර් එක කැඩිලා ඉන්නකොට මුදියා දැකලා කාර්කා දෝලා දීලා. හානේ මං හිතන්නේ මේ මිනිස්සයා වෙන්තුනේ මේ වෙදසියා හම්බෙන්න ගිය සඳුදා මෙහාට ඇවිත් ඉඳලා ඉඳලා යන්න ගියේ. මොනවා? දූ කතා කරුවද මේ මිනිහට? ඈ? කතා කරුවා විතරක් ඈ. මම පැෂන් ෆුඩ්ස් ඉදිරියකුත් හදලා දුන්නනේ. බෙහෙත් ගන්න ආපු ලෙඩෙක් කියලා හිතාගෙන. මොනවා? දෙයනේ වටින්නේ නෑ නේද නන්නාඳුලන ඉලන්දාරි ගැටේකට කතා කරන්ට ඈ සංගරහ කරන්ට උදුවගේ මූණ දිහා හොඳට බලා හිටියද ඉඳා උනාද නම එහෙම හදත්තද දුවගේ අම්මා අම්මා මං එහෙම මගේ නම කියනවද අඳුනන්නේ නැති මිනිහෙකුට දැන් ඒ ඉලන්දාරියා ඔය හැඩරුව දැකලා දූ ගැන පැහැදුනා නම් හොයි තේරි මෙහාට අපි මෙච්චර කාලයක් දූ අසනීපෙන් ඉන්නවයි කියලා අප්පච්චිටත් බොරු කිව්වේ ඒ පරස්සාව කඩන්ට නේද? ඈ? දැන් ඒ සේරම බොරු එලි වෙයි. ඉතින් අම්මා එදා යාවේ වෙන මිනිහෙක්ද කවුද දන්නේ? නෑ නෑ මං හිතන්නේ බෙහෙත් ගන්න ආපු මිනිහෙක්. නෑ නෑ ඒ මිනිහා වෙන්ටම ඕනේ. ඔව්. මුදියාගේ කඩේට ගියේ අසවටි මට කිව්වේ හදා පරණ කාරේ කාපු මහත්තයෙක් අපච්චිව හොයාගන්න බැරුව වෙදගෙදර පැත්තට ආවා කියලා. ඔව් අනුමානයක් නෑ ඒන්ට ඇත්තේ කවුරාලගේ පුතා සුන්දරසේන. ඔව්. <laughs> සුන්දරසේනද නම? <laughs> හොඳ නමක් ඒක. කටු කියව ගොනින් බිසෝ. හොඳ නමලු ඒක. මං අහන්නේ නාදුනනේ ලන්දාරි ගැටේකට පැසම් පුරුට හදලා දෙන්න වටිනවද පොට? ඈ? එක එක දේවල් දැන් අමතක වෙනවා අම්බට. අම්මා මේ මිනිස්සයා තිබහයි කියලා වතුර දෙල්ලුවනේ අම්මා. ඉතින් එහෙමනම් දෙන්න තිබ්බේ වතුර මීටරුවන්නේ. දැන් ඒ ආදයා ඔය මූණේ ඇඟේ කොණ්ඩේ ඇස්වලයි තියෙන ලස්සනට අසවිල ඇති. මද මාස ගානක් තිස්සේ අපච්චිට ජීවේ වෙදසියා බිසෝගේ ලෙඩකට මේ ගෙදරම නවත්වාගෙන වෙදකම් කරනවා කියලා. ආ මං හිතුවේ නාමයට සාත්තු කරන්න මම මෙහි ඉන්නවා කීවාම අප්පච්චි බණී කියන බයටයි මට මේ ලොකු ලෙඩක් හැදිලායි කියලා බොරු කීවේ කියලා. ඔව් එහෙම නොකරන්ට කවුද නාමයට සාත්තු කරන්න හිටියේ? ඈ? දැන් ඒ බොරු එළි වෙයි කියලායි මට බය. අම්මගේ කටින්ම මිසක් වෙන කොහොමද එළි වෙන්නේ? ඉතිවිලා ඉවරයි ඒක. දුවේ හදයට hina වෙලා කතා කරලා පැසම් පුරුට රහට බොන්ට හදලා දීපු හන්ද හිත මෙලාකටත් ඇදිලා ඇති. දැන් කොයි වෙලාවෙ හරි ආපහු ආවොත් මොකද වෙන්නේ? <laughs> මං හැංගෙනවා. ඒ හැංගිමුතම හරියන්නේ කන්නේ. එහෙනම් ඉතින් මට මොකද කරන්න කියන්නේ? අර හදී පැනපු ගල් කඳ උඩට නැගලා ඒ හදී ඉගෙන ගත්තු කෙල්ලක්ද? විසෝ වගේ. විසෝ වගේ ඉස්කෝලේට ඇරලා ඉහළට ඉගෙනුවේ හදී වගේ ගල් කන්දෙන් පහළට පැනලා කම්මුතු වෙන්නද? ඈ? නාමෙල් ඉගෙනුවේ දිවිනහ ගන්නද? එහෙනම් නාමයට කියන්න මාව අරන් යන දිහකට යන්න කියලා. එතකොට ඉවරයිනේ මේ කාලකන්ණි බිසෝගේ කන්දොස් කිරියාව. හොඳයි. ඒ ගැන මං තව කල්පනා කරලා බලනවා. ඒ වුණත් එතකොට මේ තියෙන බූදලේ සේරෝම කාටද අයිති වෙන්නේ? කොච්චර ලොකු බූදලයක්ද මං අහන්නේ? මේ බූදලේ මේ අප්පච්චිගේ අර මැරුණු අක්කගේ දූරන් එතනට දෙයි සේරම. දීගත දෙන් අම්මා. මට ඕනේ නෑ අප්පච්චි දුප්පත් මිනිස්සු රවටන ලියාගත්තු කෙහෙල්මල් බූදලේ. මේ බූදලේ වැඩි හරියක් පරම්පරාවෙන් ආපු ඒවා. අප්පච්චි සල්ලි වලට ගත්තු ඒවා බොහොම ටිකයි. අප්පච්චිගේ අප්පච්චි ගම්මුලා දෑනියෙක් වෙලා හිටියනේ. හ්ම්. එහෙමනම් උන්දත් ගම්මුලා වෙදාලා වෙන්න ඇති හම්බ කෙරුවේ. උඩ බලාගෙන කෙල ගහන්න එපා බිතෝ. අන්න අර දෙන්න එනවා. අපච්චි දිගා මඩුල්ලේ මනමාලි අය එනවා. නාමෙලි වෙදසිය එනවා. මේ තව පොඩ්ඩෙන් මගේ පණ යනවා. දැන් යම්මේ කොල කැඳ රත් කොල්ලා දෙන්න. මාලිගා තැන්න කියන ඒ කැලේ හැම තැනම වලවල් හාසලා ගල් පෙරලලා අතර මායින් වලට තිබ්බ කුකුල් අධි කොටාපු ගලුත් අරන් ගිහින් තිබුණා. ඒ හින්දාද සීයා මේ මිනිස්සු දාලා වැටට ඉනි හිටෙව්වේ. <laughs> වැට ඉනි හිටෙව්වේ මගේ ඉඩමේ මායිමේ නාමේ. ඒ හිටවාපු වැට ඉනි සේරම නෑ. තියෙන ඉනිත් පැලවෙලා නෑ. මේ සීයේ ඉක්මනින් පැලවෙන ඉනි જાති දෙහිටෙව්වේ. ඈ? <laughs> ඔව් ඔව් ඔව්. ඒවා මේ නිකම් බිම දාලා තිබුණත් පැලවෙන්න වැටෙරඳු. එතකොට ඇලපෙඹියා, කරඳ කෝටු, මේ මේ මේ කටුවෙර බදු වගේ අමුලි. කොච්චර කල්ද හිටවල? දැන් තුන් මාසකටත් වැඩි. නම් දැක්ක නේද ඒ වැටෙයිනි මැරිලා තිබුණු හැටි. මම දැක්කා. ඒවා මුල් බැස්සොත්නේ පැලවෙන්නේ. මේ වෙදසි. හ්ම් එක්ක කවුරු හරි ඒවා මුල් අදින්ට නොදී උණු වතුරක් කරලා නැත්නම් මේ පැලෙයිනේ කරකවල මුල් කැඩෙන්න. ආ ඒ දෙකම වෙන්නත් පුළුවන්. පැටයිනේ ගලවගෙන ගියොත් ඒ තැන්වල ආයෙත් ඉනි හිටවයි කියලා ඒවා මරලා. ඒකයි ඔය. මරලා දාලා කවුද කොහෙද මරලා ඉන්නේ? පොයි දෙයියනේ කවුද? ලොකු සද්දයක් ඇහිච්ච පළියට බය වෙන්න එපයි කියනවානේ ඈ මං ආන්නේ කවුද මරලා දාලා කිව්වේ <laughs> මගේ මාලිගාට යන්නේ කැලේ වැදිලා තියෙන ඉඩ මේ මේ මේ මායිමට හිටවපු වැටෙයිනි පැලවෙන්න නොදී මරලා දාලා අපේ ආරච්චිගේ ඉදමීනි වැටත් මරලාද ආරච්චිලා වැටෙයිනි හිටවුවා යමාගන්න මිනිහා කොහෙන් හරි කුකුල් අඩි කොටාපු ගල්ලා රන් ගිහිල්ලා මායිම ලොකු කරගන්නවා මිසක්කා මේ මේ වෙදසිය පොඩ්ඩක් ඉන්න. මං ගෙනාපු පැණිමුර බිසෝට දීලා එන්න. පොඩ්ඩක් ඉන්න. හොඳා හොඳා හොඳා හොඳා. මොනවාද මට ගෙනාවේ? හිඹුටුද? නෑ. පැණිමුර. ආනේ ලොකු ගෙඩි. මං හරි ආසයි පැණිමුර කන්ට. හ්ම්. දවසක දෙන්නම්කෝ පැණිමුර. මං ජීවත් වෙලා හිටියොත් ඒ කිවි මං අවුරුදු ගණනාවක් කායිකව මානසිකව අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳගෙන බලාපොරොත්තු වෙච්ච පරමාර්ථ හිණයක්ද මේ ඔය එදා කී කතාව හරි අපේ අම්මගේ අකමැත්තක් නෑ අපි දෙන්න විවාහ වෙනවට අද මං කෙලින්ම ඇහුවා අම්මගේ අම්මා කියන්නේ අප්පච්චිගේ මේ බූදලේ මට නැති වෙයි කියලයි. කාටද ඕනේ ඔය බූදලේ නේද? <laughs> කිසිම බූදලයක් නැති ලක්ෂ ගණන් උදවිය වැඩ කරලා හරි හම්බ කරගෙන ජීවත් වෙනවා බිසෝ. <laughs> ඒත් මං අම්මට කිව්වා මට ඔය බූදලේ මුකුත්ම ඕනේ නැහැ කියලා. අම්මා ඒකට කැමති නැහැ. හ්ම් හ්ම් හ්ම්. ඒ කියන්නේ මෙච්චර කල් අපට තිබිච්ච අවහිර වලට බූදල් අවහිරේ දැන් හරස් වෙනවා. හ්ම්. තව මොන මොන බාධක ඇති වෙයිද දන්නේ නැහැ. ඒ බාධක සේරම කඩා බිඳගෙන යන්න කොහේ හරි කමක් නැහැ. ඔයා හොඳ රස්සාවක් හොයාගන්න. මාත් ඔය යන පළාතකින් මොකක් හරි වැඩක් හොයාගෙන කුලී වැඩක් හරි කමක් නැහැ කරනවා. නෑ නෑ නෑ. බිසෝට මං ඉගැන්වුවේ කුලී වැඩ කරන්න නෙවෙයි. සේරටම කලින් ඉස්කෝලේ අපේ ලොකු මාත්‍යට කියලා මං හොයාගන්න රස්සාවක්. හ්ම්. බාගදා ඔයාටත් ගුරුතුමා හොයලා දෙයි පාසලක උගන්වන්න. යා කොච්චර හොඳද එහෙම පුළුවන් නම්. <sighs> ඒ තනේ මන් දන්නේ. මට දුක හිතෙනවා මේවා සේරටම. හා ඇයි? එන්ට එන්ට මේ ජනේල ළඟට. හ්ම් හ්ම් හැරිලා බලන්න අර ඈතට යනකල් තියෙන තේ වත්තයි රබර් වත්තයි කුඹුරු දිහා. ඕවා කවදා හරි මට නේද? <laughs> මං හිතුවා ඔයා දැන් මේ බූදලේ ආසාව අත්හැරිය කියලා. ඒ වුණාට ඒවා අප්පච්චිගේ අර මැරිච්ච අක්කගේ දූරන් එතන. එයාට ගියොත් මොනවා මොනවා? ඒ මොකද ඒ පළහිලව්ව? වෙත සීයා අහනවා ගිය සඳුදා සීයා හම්බ වෙන්න ආපු ලෙඩා ගැන කියන්න සීයාට විස්තර සේරම ඈ ඒ කවුද මෙහාට ආපු ලෙඩා බෙසෝ ඈ කවුද මිනිහෙක් ආව තමයි <coughs> මේ බෙසෝට මතකද ගිය සඳුදා මං අර මඩු ගස් තැන්නේ ලෙඩේ බලන්න ගියාට පස්සේ මේ මාව හොයාගෙන ආවේ කවුද කියලා කියන්න හ්ම් මේ ඇයි මං සීයට කිව්වේ නැත්තේ ගැන? මට නම් මතක නෑ බිසෝ. මෙහෙ මට දැනගන්න ඕන මොන විදිහේ කෙනෙක්ද මාව හොයාගෙන ආවි කියලා. ඇත්ත කියන්ට දුව මේ ඒ ආපු මිනිසයාගේ හැඩරුව මතකද? මේ මේ උස මහත එහෙම. ඇබිසෝ කියන්ට දුව හංගන්නේ නැතුව. හ්ම්. බෙහෙත් ගන්න ආපු ලෙඩෙක්ද? එහෙම නැත්නම් මාව පැහැරගෙන ගිය හොරෙක්ද දන්නේත් නැහැ. ඒ ආවේ නේ? මං කොහොමද දන්නේ කවුද කියන්ට? වෙදසිය අයියේ මිනිහා ගැන ඔය හැටි විස්තර හොයන්නේ? කියන්ට. ඒ මිනිහට තිබහයි කියලා වතුර ඉල්ලුවාම පැසම් පුරුටුත් බොන්ට දුන්නා. කට පියාගෙන ඉන්න. නෑ නෑ මොකද්ද කිව්වේ බීසෝ? මට ඇහුනේ නෑ. නෑ මං කිව්වේ මේ අම්මා නොදන්න දේ ගැන කියවන එක නවත්තන්න කියලා සීයේ. ආහා. මොකෝ මන් නොදන්නේ මං සේරම දන්නවා. ඒ කවුද නමුත් ඒ ආපු මිනිසයාගේ කාර් එක කැඩුනලු. ඊට පස්සේ මිනිහා ආරච්චිලව හෙව්වලු මේ මුගම් පැලැස්ස පුරාම අන්තිමේදී මිනිස්සු කිව්වලු ආරච්චිලා කොහෙද ගියේ කියලා දැනගන්න ඕන නම් කෙලින්ම ගිහිල්ලා වෙදරාලාමි මුණ ගැහෙන්න කියලා. ඔන්න. කවුරු නමුත් ඒ ආපු මිනිසයා ගැන හොදිසියෙන් ඉන්න එක හොඳයි කවුරු කවුරු. මේ තකහනියක්ම මේ මිනිසයා ආරච්චිලා හොයාගෙන ආවේ රාජකාරියක් කරගන්නද? නැත්තම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නද? එහෙමත් නැත්තම් මේ ආරච්චිලා මෙහාට එන්න කියපු නිසාද? ඈ ලොකෝ ඇයි කතා නැත්තේ ඈ? අම්මා සීයා මොනවද අහනවා? ආ මේ මගෙන්ද ඇහුවේ? මේ මොනවද ඇහුවේ? මොකද ඇහුවේ කවුරු ගැනද? අම්මා අම්මා සීයා ඇහුවේ අප්පච්චි ආ ආරච්චි ගම්සභා උසාවියේ මේ නඩුවකට ගියා මේ කාගේද පොල් ගස් වලින් පොල් කඩාපු හොරු දෙන්නෙක් අල්ලලා හිටන් මේ සීයාහන්නේ අර එදා එදා තමයි ඔය කියන මිනිහා ආවයි කියන්නේ. හරි හරි හරි මේක හරියට මේ යන්නේ කොහෙද ඇව්වහම මල්ලේ පොල් කිව්වා වගේ කතාවක් නෙව ඈ මේ ඒ ආපු මිනිහා දිගාමඩුල්ල පැත්තේ ඉඳලා නම් ආවේ මන් දන්නවා ඒ ඉන්ට ඇත්තේ කවුද කියන්න. නාමල් කට පියාගෙන ඉන්න බැරිද? දිගා මඩුල්ල පැත්තෙනුත් එනවා මගෙන් බේතෙත් ගන්න මිනිස්සු. නමුත් ආරච්චිල හොයාගන්න බැලුව මාව හොයාගෙන ආවේ ඇයි? ඒකයි මෙතන පුරස්නේ. ආ අන්නාව පරණ කාර් එකක් නම් බිසෝ. මේ අද බිසෝ. ඇයි ගෙට දුවන්නේ බිසෝ? බිසෝ. මුවන් පැලස්ස අද මුවන් පැලස්සේ රංගපෑම් රම්‍යා වනිගසේකර උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න